සංඛාර සත්ත මෝකාස ලෝකේයෝ වේදිතං නමේති සාදු සාදු අවබෝධ අවබෝධ කළ යුතු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සංසාරයේ අනන්ත කාලයක් පුරාවට පිරූ දානාදී සමත්‍රිල් සත්පාරමී බලෙන් මීට වර්ෂ 2600 කුත් වසර 8කට පමණ පෙර ස්වංගෝ ඥානෙන්ම අවබෝධ කොට වදාළ සියල්ල අවබෝධ කළ බවටත් සියලු දුකින් මිදුන බවටත් දෙවියන් සහිත මිනිසුන් සහිත සමස්ත ලෝක ප්‍රජාව තුල අභීතව සිංහනාද කළ උත්තරේතර ශාස්ත්‍රවරයාණන් වහන්සේටයි පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ කියලා ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන්නේ සරණ යන්නේ අපේ හරදයන්ගම নমස්කාරය පුද දෙන්නේ ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වඩාත් සිහියට නැගෙන මේ අසිරිමත්ෝ විසක් සමයේ වෙසක් සමය තුල ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවාව වෙසක් සතිය තුල පවත්වාගෙන යන ධර්ම දේශනා පින්කම් පෙළේ අද දින ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තු වෙනුයි මේ පින්වන්ත හැම දිනම සැදී පැහැදී සිටින්නේ අද දිනට નિયમિત විශේෂිත මාතෘකාවක් හැටියට ඉදිරිපත් වුණා තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණ අතරින් ලෝක විදූනම් වූ උතුම් බුදු ගුණයේ පිළිබඳවයි මේ දේශනාවෙන් විවරණය කෙරෙන්නේ පින්වත්නි බුද්ධෝ පි බුද්දස්ස භණීය වන්නම් කප්පම් පිචේ මඤ්ඤමභාසමානෝ ඊයේත කප්පෝ චිරදීඝමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස මේ සංග්‍රහ ගාථා ධර්මයෙන් කියවෙනවා ලෝතර බුදුරයන් වහන්සේ නමක් විසින් අන් කිසිඳු බණක් දේශනා නොකොට දිවා රාත්‍රී මුළුල්ලෙහි එවැනිම තථාගතයන්න් වහන්සේ නමකගේ ගුණය දේශනා කරනවා වර්ෂසියයක් දහසක් ලක්ෂයක් දසලක්ෂයක් කෝටි ප්‍රකෝටි ගාණක් කැවෑමෙන් කල්පයක් අවසන් වෙන නමුත් තාම බුදු ගුණ කියා අවසන් වූයේ නැත කියන කාරණාවයි මේ ගාථා ධර්මයෙන් ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ නමකටවත් කල්පිය මුළුල්ලේ නම කියා නිම කළ නොහැකි අසාමාන්ත ගුණ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු හිතේ පවතිනවා අහස් කුසසේ අනන්ත වූ ගුණ මහා මුහුදසේ අනන්ත වූ ගැඹුරු ගුණ හිරු මණ්ඩලසේ තේජාන්විත ගුණ සඳු මණ්ඩලසේ සෞම්‍ය වූ ගුණ ඒ තථාගතයන්න් වහන්සේගේ උතුම් බුද්ධ సంతානයේ පවතිනවා ඒ අනන්ත ගුණ සම්භාරයේ අතරින් සත්තා වාසාදි සංකාතේ කාම රූපාදිකේ තථා කාම රූප අරූප ආදී මේ ත්‍රිවිධ ලෝකයේ පිළිබඳවම සියල්ලම මනවින් දැක්ක නිසා අවබෝධ කළ නිසා සත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන මේ ත්‍රිවිධ ලෝකයේ පිළිබඳව ඉතුරුවක් නැතිව සියල්ලම අවබෝධ කළ නිසා ඒ තථාගතයන් වහන්සේ ලෝක විදූනම් වෙනව කියන එකයි ඒ සංග්‍රහ ධාතා ධර්මයෙන් කියවෙන්නේ පින්වත්නි කුමන අර්ථයකින්ද මේ ලෝක කියන අර්ථය දෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ සියල්ලම අවබෝධ කළා දැනගතිය යුතු දැකගතිය යුතු සියලුම කාරණාවන් ප්‍රත්‍යක්ෂ කළා ඉබවින් උන්වහන්සේ ලෝකවිදූ නම් වෙනවා ලුජ්ජන පලුජ්ජන අර්ථයෙන් තමයි ලුජ්ජතිති පලුජ්ජතිති ලෝකෝ කියලා විග්‍රහයක් දක්වනවා අටුවාචාර්යන් වහන්සේලා ඉදිරිපත් කොට තිබෙනවා කැඩෙන බිඳෙන විනාශ වෙන අර්ථයෙන් තමයි ලෝක කියන වචනේ භාවිත වන්නේ පින්වත්නි මේ ලෝකය මේ ලෝකය කියලා කිව්වම සත්ව ලෝකය සංස්කාර ලෝකය ඒ වගේම අවකාශ ලෝකය ස්කන්ධ ලෝකය මේ සියල්ලම මෙතන අන්තර්ගත වෙනවා විමසා බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ලෝකයේ පිළිබඳව අවබෝධ කොට වදාලේ පින්වත්නි එක් ඉරකින් ඒ වගේම එක් සඳකින් ආලෝකමත් වන ලෝකය ඒ වගේම සතර ආපාය සතර ආපාය මනුෂ්‍ය ලෝකය මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක 6 අරූපාවචර බ්‍රහ්ම ලෝක 16 රූපාවචර බ්‍රහ්ම ලෝක 4 යන මේ ලෝකවලට කියනවා එක් තිස්තලය යටින් අවීචයන් උඩින් භවාග්‍රයක් දක්වා ඇති මේ භූමිතල 31 ලෝක ධාතුවක් වශයෙන් ගණනනවා එවන් භූමිතල 31කින් යුක්ත ලෝක ධාතු 1000ක් චූලනී ලෝක ධාතුව හෙවත් සහස්ත්‍රී ලෝක ධාතුව කියලා ගෙනෙනවා. ඉවන් වූ චූලනිකා ලෝක ධාතු දස ලක්ෂයක් ද්විසහස්‍රී ලෝක ධාතුවක් කියලා කියනවා. ඉවන් ද්විසහස්‍රී ලෝක ධාතු කෝටි ලක්ෂයක් ත්‍රිසහස්‍රී ලෝක ධාතුව කියලා නම් වෙනවා. එවන් වූ ත්‍රිසහස්‍රී ලෝක ධාතු තුල ත්‍රිසාස්සී ලෝක ධාතු කෝටි ලක්ෂයක් තුල තථාගතයන් වහන්සේගේ ආඥාව එසේත් නැත්නම් උන්වහන්සේගේ බුදු බලය පවතිනවා කියන කාරණාව සඳහන් වෙනවා මෙන්න මේ ලෝක ධාතු සියල්ලම තථාගතයන් වහන්සේ මනමින් අවබෝධ කොට වදාලා ඉනිසා උන්වහන්සේට ලෝක විදූ කියන ගෞරවනීය නාමය සංඥාව ලැබෙනවා. ඒ වගේම මේ තථාගතයන්න් වහන්සේ කාම ලෝකයේ පිළිබඳ සියල්ලම දැනවදාලා දැනවදාලා දැකවදාලා අවබෝධ කොට වදාලා අපි මේ ජීවත් වන මනුස්ස ලෝකයත් ඒ වගේම චාතුරු මහරජිකාදී දිව්‍ය ලෝක සයත් පින්වත්නි කාම භව හැටියට සැලකෙනවා කාමේ චරන්තීති කාමාවචරම් එතකොට මේ කාම භවයේ තුල බෞල වශයෙන්ම රූප ශබ්ද ආදී අරමුණු තුලම පවතින නිසා පවතින නිසා ඒ කාමාවචර ඒ කාමාවචර භූමිය තුල කාම භවයේ කාම භවයේ තුල ඇති වෙන සිත කාමාවචර කාමාවචර සිත වශයෙන් විශේෂයෙන්ම කුසල් සිත් වෙන වෙනවා කාමාවචර කුසල් සිත් කියලා manuss ලෝකේ යම් යම් දාන ශීල භාවනාදී පින්කම් සිද්ධ කරනකොට ඒ පහළ වෙන චේතනා සම්පත්තිය කාමාවචර කුසල් සිත් වශයෙන් ගෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝකයේ පිළිබඳව ඉතුරුවක් නැතිව සියල්ලම මනමින් අවබෝධ කොට වදාලා ඒ වගේම රූපාවචර භූමිය ඒ වගේම අරූපාවචර භූමිය මේ සියල්ලම එතුමන් වහන්සේ අවබෝධ කළා සෝ භගවා ඉතිපි ලෝක විදූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙන් ලෝකවිදූ නම් වෙනවා සෝ භගවා සබ්බතා ලෝකං අවේදී තිපි ලෝකවිදූ තථාගතයන් වහන්සේ ස්කන්ධ ලෝකය ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝපාය වශයෙන් චතුරාර්ය සත්‍යයට නගා අවබෝධ කළ බැවින් ලෝකවිදූ නම් වෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ භවයේ පිළිබඳව ලෝකයේ පිළිබඳව කොහොමද ප්‍රභේදගතව අවබෝධ කළේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකාති ඒකවිදං ලෝකං අවේදි මේ ලෝකයේ සත්වයෝ ආහාරය පදනම් කරගෙන ජීවත් වෙනවා කියලා ඒකවිද ලෝකය අවබෝධ කළා නාමංච රූපංචාති දුවිදං ලෝකං අවේදි ලෝකවිදු. ඒ වගේම නාම රූප කියන ද්විද ලෝකය උන්වහන්සේ මනමින් අවබෝධ කළා. මේ නාම රූප කියන දෙයාකාර ලෝකය සියල්ලම දැක්කා. තිස්සෝ වේදනාති ත්‍විදං ලෝකං අවේදි ලෝකවිදු. ත්‍විද වූ වේදනාවන් සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ෂා වේදනා යන මේ තෙවදේරුම් ලෝකය අවබෝධ කළා ඉබෙවින් ලෝක විදූ නම් වෙනවා චත්තෝ ආහාරේති චතුබ්බිදං ලෝකං අවේදි ලෝක විදූ සතරාකාර ආහාර නැමැති සිව්වේදේරුම් ලෝකය අවබෝධ කළා පින්වත්නි සත්වයාගේ පැවැත්මට උපකාර වන ආහාර වර්ග සතරක් ධර්මී කියන්වෙනවනේ. කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතනා ආහාරය. මේ සිව්වැදේරුම් ආහාර නැමැති චතුර්විද ලෝකය එතුමන් වහන්සේ අවබෝධ කළ බැවිනුයි ලෝකවිදූ නම් වන්නේ පංච උපාදානස්කන්ධාති පංච විදං ලෝකං අවේදි ලෝකවිදූ ඊළඟට මේ පංච උපාදානස්කන්ධ ලෝකය පස්සදේරුම් ලෝකය අවබෝධ කළා කබලින්කාර ආහාරය නිසා ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ නිසා හටගන්න දේවල් තමයි පින්වත්නි රූප කියලා හඳුන්වන්නේ. ඒකට මේ රූප උපාදාන ස්කන්ධ ලෝකය ඒ වගේම අරමුණක රස විඳ ගන්න ස්වභාවය තමයි වේදනාව වශයෙන් හඳුන්වන්නේ. සුඛසාගත රස විඳ ගැනීමක් වෙන්නට පුළුවන්. දුක්ඛසාගත මිදීමක් වෙන්නට පුළුවන්. සුඛ දුක්ඛ දෙකටම නොවැටෙන මධ්‍යස්ත විඳීමක් වෙන්නට පුළුවන් ඒ සියලු විඳීම් මුන්වහන්සේ වේදනා උපාදානස්කන්ධය මනවින් අවබෝධ කළා හඳුනා ගැනීමයි පින්වත්නි සංඥාව වශයෙන් කියන්නේ අපි ලෝකේ බොහෝ දේ හඳුනා ගන්න මේ සංඥාව නිසා දැන් බොහෝ විට ගුවන් විදුලිය ශ්‍රවණය කරන පින්නතුන් ඒ දේශක ස්වාමින් වහන්සේලාගේ ස්වરૂපය කටහඬ ඒ වගේම ධර්මදේශනා විලාශය ඇතම් විට දේශකයන් වහන්සේ දැකලාවත් නැති පින්නතුන් නම නොකියුවත් අද මේ ධර්මදේශනාව පවත්වන්නේ මේ ස්වාමින් වහන්සේ කියලා දන්නවා එසේ දැනගන්නේ සංඥාව නිසා අපි යම් යම් දේට වෙනවත්නි යම් යම් හඳුනා ගැනීමේ ලක්ෂණ අපි තුල තියෙනවා එසේ හඳුනාගන්නේ මේ සංඥා ස්කන්ධය නිසා තථාගතයන් වහන්සේ මේ සංඥාව මනමින් අවබෝධ කළා සංඛාර කියලා කිව්වම කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර ඒ වගේම පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර සංඛාර කියන වචනේ කිටිම තේරුම පෙන්වත්නි රැස් කිරීම ඒක කුසල් වෙන්නද බලුවන් අකුසල් වෙන්නද බලුවන් ඒ සියල්ලම සංස්කාර උපාදානස්කන්ධය වශයෙන් උන්වහන්සේ අවබෝධ කළා. ඊළඟට විඥාන කියලා කියන්නේ පින්වත්නි දැන ගැනීම. විශේෂයෙන් අරමුණ දැන ගැනීමයි විඥානය කියලා කියන්නේ. ඒබඳු විඥාන පින්වත්නි කිහිපයක් පවතිනවනේ චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන ජීවහා විඥාන කාය විඥාන, මනෝ විඥාන. ඇසින් යමක් විශේෂයෙන් දැනගන්නා ස්වභාවය චක්කු විඥාන. ඒ වගේම කනෙන්, නාසයෙන්, දිවින්, ශරීරයෙන්, මනසින්ම යමක් දැනගැනීමේ ස්වභාවය පවතිනවා. මෙන්න මේ විඥාන සියල්ලම පිළිබඳව උන්වහන්සේ මනමින් දැක්කා අවබෝධ කළා. එනිසා ලෝක විදූනම් වෙනවා. ච අජ්ජත්තිකානි ආයතනානිති චබ්බිදං ලෝකං අවේදි ලෝක විදු අධ්‍යාත්මික ආයතන නම් වූ සය වැදෑරුම් වූ ලෝකයන් වහන්සේ අවබෝධ කළා පින්වත්නි මොනවද මේ සය වැදෑරුම් වූ ආයතන ආයතන ඒ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් මේ ලෝකයේ දැනගත යුතු දැනගත යුතු ආධ්‍යාත්මික ආයතන එසනම් වූ ආයතන ඒ වගේම සෝත කන නම් වූ ආයතන නාසය ගාන නම් වූ ආයතනය දිව ජීවහා ආයතනය කය කාය ආයතනය චිත නම් වූ මන ආයතනය මේ සියල්ලම අධ්‍යාත්මික ආයතන සියල්ලම මනමින් අවබෝධ කළා ඉබැවින්නේ තථාගතයන් වහන්සේ ලෝකවිදූ නම් වෙනවා. සත්ත්‍ය විඥානට්ඨිතිකෝති සත්ත්‍ය විදං ලෝකං අවේදි ලෝකවිදෝ සප්තවිද විඥානට්ඨිති එසේත් නැත්නම් මේ විඥාණය පවතින ස්ථාන සතක් පිළිබඳව උන්වහන්සේ අවබෝධ කළානේ මොනවද මේ විඥානයේ පවතින ස්ථාන සත නානත්ත කාය නානත්ත සංඤි නානත්ත කාය ඒකත්ත සංඤි ඒකත්ත කාය නානත්ත සංඤි ඒකත්ත කාය ඒකත්ත සංඤි එතන සතරක් කියවෙනවා. එතන සතරක් කියවෙනවා. ඒ වගේම ඒ වගේම ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චන් ඥායතන කියන කියන ආකාරයේ ආකාරයේ ස්ථාන තුනක් ස්ථාන තුනක් තියෙනවා. මෙන්න මේ සියල්ලම තමයි පින්වත්නි විඥාන ත්‍ිති වශයෙන් හඳුන්වන්නේ. ඒ සප්තවිද වූ විඥානස්ථಿತಿ එසේත් නැත්නම් මේ විඥාණය පවතින භවයන් උන්වහන්සේ සියල්ලෙන් සියල්ල දැනවදාලා දැකවදාලා අවබෝධ කොටවදාලා ඉතුරුවක් නැතිව අත්ත ලෝක ධම්මාති අට්ඨ විදං ලෝකං අවේදී ලෝකවිදු අෂ්ටලෝක ධර්මතා නැමැති අටවැදේරුම් වූ ලෝකය ඒ තථාගතයන් වහන්සේ මනමින් අවබෝධ කළා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසා සුඛං ච දුක්ඛං මේ අටලෝ දහම උන්වහන්සේ මනවින්ම අවබෝධ කළා පමණක් නෙමෙයි ලෝතර බුදු බවට පත් වීමෙන් අනතුරුව මේවාට මුහුණ දෙන්න සිද්ධ වුණානේ මෙතරම්ම පාරමී ගුණ පුරුපු උත්තමේකට බලන්නක බුද්ධත්වයෙන් 11 වෙනි වස්සාන සමයේ දේරංජාවේ වස්වාසය කළ කාලේ උදේ බමුණුතුමන් වස් ආරාධනා කළා එතුමන්ට බුදුරජාණන් වහන්සේ අමතක වුණා. එමසක් මුළුල්ලෙහිම තථාගතයන් වහන්සේට දානි ලැබුණේ නැහැ. 500 500 ප්‍රාතන් වහන්සේලාත් වැඩ හිටියා. අවසානයේ අවසානයේ වෙළඳාමේ යන වෙළඳ සමූහයකින් ලැබුණ යමහාල් වළඳලායි තථාගතයන් වහන්සේ තුළු 500ක් භික්ෂුන් වහන්සේලා 11 වෙනි වස්සාන සමය ගත කළේ. හිතන්නකෝ අද මේ කාලය තුල විශේෂයෙන්ම වෙසක් සමය තුල දලදා වහන්සේ ළඟ රුවන්වැලි රුවන්මැලි මහසේරදුන් වහන්සේ ළඟ අනිකුත් සියලුම පූජනීය සිද්ධාස්ථානවල සොළොස්මස්ථානයේ ග්‍රාමීය විහාරස්ථානවල අරණ්‍ය සේනාසනවල භාවනා මධ්‍යස්ථානවල මොන තරම් පින්වත්නි බුද්ධ පූජාවන් පැවැත්වෙනවද මොන තරම් මල් පූජා පැවැත්වෙනවද මේ සියල්ලම බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතා මේ තාමත් උන්වහන්සේ දුන් උන්වහන්සේ දුන්නු දානයේ විපාක වාරය ආනිසංස වාරයයි පිරිනුවන් පාල අවුරුදු 2561ක් ගත වෙලත් තාමත් ලෝකයාගෙන් මෙතරම් පුද පූජා ලබන්නේ පුරපු දාන පාරමිතාව නිසා. එච්චර පින් ඇති උතුමෙකුට පින්වත්නි තෙමසක් දානේ වරදුනා කිව්වම මේක තමයි ලෝක ධර්මතාවය. මෙච්චර පිං ඇති මෙච්චර 이르දී ඇති උතුමෙකුට සුන්දරේ පරිබ්‍රාජිකාව මරණයටපත් කරලා ඝාතනය කරලා දේවරමේ මල් ගොඩාස්සේ සංගවලා එදා සවැත් නුවර මහා කෝලාහලයක් නිගන්ති වති කරපු මොහොතේ පාරට බහින්නට බැරි තරමේ නිന്ദා අපහාස නිර්මාණය වුණා නේද? මෙතරම් පිං ඇති 이르දි ඇති උතුමෙකුට නිന്ദා අපහාස කොතරම් සමාජයේ උහුලන්න සිද්ධ වුණාද? මාගන්දි මිනිසුන්ට අල්ලස් දීලා පාරේ වැඩම කළ බුදුරජාණන් වහන්සේට මොන තරම් අපහාස කළාද? සිව් පිරිස මැද්ද ධර්ම දේශනා කරන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආශ්‍රමණය ඔහොම බණ කියලා හරියන්නේ නැහනේ මේ ලැබෙන්න ඉන්න දරුවා අපි දෙන්නගෙමනේ ආ යමු ගෙදර කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා චින්චි මානවිකාව චෝදනා කරනකොට මිනිස්සු මූණෙන් මූණ බලාගෙන මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරි මට්ටමට කටයුතු කාරණා යෙදෙනකොට තථාගතයන් වහන්සේ මේ සියල්ලටම පින්වත්නි මුහුණ දුන්නනේ. උන්වහන්සේ මේ අටලෝ ධාම පිළිබඳව කුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අටලෝ ධම මනමින් අවබෝධ කළ බැවිනුයි අටලෝ දහමෙන් කම්පා නොවීමේ සිතක් උන්වහන්සේට තිබුණා. ඒක මංගල කාරණාව. ඉතින් මේ අටවැදෑරුම් වූ ලාබලාබ යසායස නිന്ദා ප්‍රශංසා සුඛ දුක්ඛ යන ධර්මතා අට අවබෝධ කළ බැවින් ලෝක විදූ නම් වෙනවා. එවැගේම ඒ තථාගත බුදුරජාණන් වහන්සේ නව සත්තාවාසාති නවවිද ලෝකං අවේදිතිපි ලෝකවිදු සත්තාවාස නමය පිළිබඳව මනවින්ම අවබෝධ කළ නිසා නවවිද ලෝකය අවබෝධ කළා කියලා කියනවා. පිටවත්නි මුලින් කියවන සප්ත විඥානත්‍ත්‍ති පිළිබඳව විඥානයේ පිහිටන භවයන් සතත් පිළිබඳව එතනට අසඤ්ඤ තලය සහ නේව සංඥා නා සංඥායතනය ඇතුළත් වුනහම 7යි 2යි 9යි මෙන්න මේ 9 තමයි නව සත්තාවාස කියලා හඳුන්වන්නේ. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, සංඥා ලෝකය, අසඤ්ඤා ලෝකය, නේව සංඥා නා සංඥා ලෝකය ඒකවෝකාර ලෝකය චතුවෝකාර ලෝකය පංචවෝකාර ලෝකය කියන මේ භව සියල්ලම උන්වහන්සේ අවබෝධ කළා මෙතන මේ වෝකාර කියන වචනයක් කියවනානේ උපාදානස්කන්ධ එකක් පවතින ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන හැර රූප උපාදානස්කන්ධේ පමණක්කති භවය ඒක භෝකාර භවයයි එවැගේම රූපය හැර වේදනා සංඥා සංඛාර විඥාන පමණ පවතින භවය චතුෝකාර භවයයි. නාම රූප පාදානස්කන්ධ සියල්ලම පවතින නාම රූප ධර්මතා සියල්ලම පවතින manuss ලෝකය හඳුන්වන්නේ පංච භෝකාර භවය කියලා. මේ භෝකාරය කියන වචنين කියවෙන්නේ උපාදානස්කන්ධ. ඒ සියල්ලම උන්වහන්සේ අවබෝධ කළා. දසායතනානීති දසවිදං ලෝකං අවේදි ලෝකවිදු ආයතන 10ක් පිළිබඳව කියවෙනවා චක්ඛායතන ඒ කියන්නේ ඇස සෝතායතනය කන ඝාන ආයතනය නාසය ජීවහා ආයතනය දිව කාය ආයතනය කය ඒ වගේම රූප ආයතනය රූප ඒ වගේම ශබ්ද ආයතනය කියන්නේ ශබ්ද ගන්ධ ආයතනය ගන්ධ සුවඳ රස ආයතනය දිවෙන් රස විඳ ගන්න ස්වභාවය පොට්ටබ්බායතන ස්පර්ශය කියන මේ කාරණා 10 ඒ කියන්නේ අධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන මේ සියල්ලම පිළිබඳව සියල්ලෙන් සියල්ල මනමින් දැක්කා අවබෝධ කළා ප්‍රත්‍යක්ෂ කළා එබැවින් ලෝකවිදු නම් වෙනවා. ද්වාදසායතනානීති ද්වාදසාවිදං ලෝකං අවේදිති පි ලෝකවිදු. ඒ වගේම දොළොස්වැදේරුම් වූ ලෝකය දැක්ක නිසා අවබෝධ කළ නිසා ලෝක විදූනම් වෙනවා. මුලින් ආයතන 10ක් පිළිබඳ කියුණා. ඒ කියන්නේ ඇස, කන ආදී අධ්‍යාත්මික ආයතන, රූප ආදී බාහිර ආයතන සියල්ලම 10ක්. එතෙන්න සිත සහ සිතට ඇති වෙන අරමුණු ඇතුළත් කළාම ඒක කියන්නේ මනායතනය හා ධම්මායතනය කියලානේ. මන වශයෙන් හඳුන්වන්නේ විඥාන ස්වභාවය. ඒ විඥාණයට ඇති වෙන ධර්ම ස්වභාවය එහෙම නැත්නම් අරමුණ ධම්මායතන වශයෙන් හඳුන්වනවා. මේ දොළොස් වැදෑරුම් ආයතන තථාගතයන් වහන්සේ මනමින් දැක්කා අවබෝධ කළා. ඉබෙවින් උන්වහන්සේ ලෝකවිදූ නම් වෙනවා. අට්ඨාරස ධාතු යෝති අට්ඨාරස විදං ලෝකං අවේදී ලෝකවිදූ අටලස් ධාතු 18ක් වන ධාතු ලෝකය මනෝන්සේ අවබෝධ කළා. මොනවද මේ ආකාර 18කට ගැනෙන ධාතු වශයෙන් හඳුන්වන ස්වභාවයන්? චක්කු, සෝත, ගාන, ජීවහා, කාය. එතන පහයි. ඊළඟට මේ අධ්‍යාත්මික ආයතන වලට ගොදුරු වන බාහිර අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඊළඟට ඒවට අරමුණු වන සිත් ඇසට අරමුණු වන්නේ චක්කු විඥානය කනට සෝත විඥාන නාසයට ජීවහා ගාන විඥාන දිවට ජීවහා විඥාන, කයට කාය විඥාන. ඒ වගේම මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු. ඒ තුනම සිත පිළිබඳවයි. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, හා ධම්ම ධාතු. සියල්ලම මෙතන 18ක් පිළිබඳ කියවෙනවා. ඒ සියල්ල පිළිබඳව තථාගතයන් වහන්සේ මනවින් දැක්කා අවබෝධ කළා. සෝ භගවා සංඛාර ලෝකං අවේදිතිපි ලෝකවිදූ සියලු සංස්කාර ලෝකය උන්වහන්සේ දැක්ක අවබෝධ කළා. සවිඥානික අවිඥානික සියලු සංස්කාරය සංස්කාරය කියලා කිව්වම රැස් කිරීමනේ ඒ සියලු රැස් කිරීම උන්වහන්සේ අවබෝධ කළා සෝ භගවා සත්ත ලෝකං අවේදිති පිලෝක විදු අල්ප රජස්ත ඒ කියන්නේ කෙලෙස් අඩු මහා රජස්ත කෙලෙස් බහුල සවිඤ්ඤාපයේ මනසේ යමක් අවබෝධ කරවන්නට පුළුවන් දුවිඤ්ඤාපයේ පහස්යෙන් යමක් අවබෝධ කිරීමට නොහැකි වෙන තික්කින්ද්‍රියේ ශ්‍රද්ධාවාදී ඉන්ද්‍රිය ධර්ම දියුණු ඇති මුදින්ද්‍රියේ ඊතරම්ම ශ්‍රද්ධා ආදී ගුණධර්ම දියුණු නැති මේ සියලුම සත්ව විෂය සත්ව ලෝකය විවිධ චරිත විවිධ අධ්‍යාශ විවිධ සිතුම් පැතුම් ඇති සත්ව පුද්ගලයන් තථාගතයන් වහන්සේ මනවින් දැක්කා අවබෝධ කළා. සෝ භගවා කාම ලෝකං අවේදිති පිලෝක විදෝ අවීචයේ සිට පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ තෙක් මේ 11 භවය නරක പ്രേත තිරිසන් අසුර සතර අපාය එවැගේම චාතුර්මහරජික තාවතිම්ස යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්තියන දෙව්ලෝ සය හා මනුස්ස ලෝකය මේ භූමිය 11 සියල්ලම අවබෝධ කළා සෝ භගවා රූප ලෝකං අවේදිති පිලෝක විදෝ බ්‍රහ්ම පාරිසජ්‍ය ලෝකේ සිට අකනිතා බඹතලයේ මේ භව 16 රූප භවයේ හැටියට සැලකෙන්නේ පින්නතුන් අහලා ඇති ධම්සප්පතුම් සූත්‍රයේ මේ බ්‍රහ්ම ලෝක 16 පිළිබඳව කියවෙනවා බ්‍රහ්මයෝ සාදුකාර දුන්න හැටි සංසේ මනවින් දැක්කා අවබෝධ කළා ඒ වගේම සංඥා ලෝකං අවේදී තිපි ලෝක විදෝ ආකාසානං ඡායතනාදී අරූප ලෝක භූමි සතරට අයත් සියල්ලම උන්වහන්සේ මනවින් අවබෝධ කළා. අසඤ්ඤා ලෝකං අවේදිති ලෝක විදු. ඒ වගේම අසඤ්ඤ සත්‍යතලය උන්වහන්සේ මනවින් දැක්කා අවබෝධ කළා ආකාසානං ඡායතන ආදී අරූප භූමි සියල්ලම දැක්කා අවබෝධ කළා ඒකවෝකාර ලෝකං චතුවෝකාර ලෝකං පංචවෝකාර ලෝකං ඕකාශ ලෝකං අවේදි ලෝක විදු එක් උපාදානස්කන්ධයක් ඇති ලෝකය උපාදානස්කන්ධ හතරක් ඇති ලෝකය උපාදානස්කන්ධ පහක් ඇති ලෝකයේ වශයෙන් උන්වහන්සේ මනවින් මේ ලෝකය අවබෝධ කළා. පින්වත්නි මෙතන එක් ස්ථලයේ පිළිබඳවම විවිධ මේ ප්‍රභේද දක්වාට මෙතන සතර අපාය ඒ වගේම manuss ලෝකයේ දෙව්ලොව 6 බ්‍රහ්ම ලෝක 16 අරූපාවචර බඹතල 4 යන මේ එක් ස්ථලයේ පිළිබඳවම උන්වහන්සේ සියල්ලම දැක්ක අවබෝධ කළා කියන තේරුම තමයි මේ ලෝකවිදු කියන වචනේ තුල අපිට සැකෙවින් ගන්නට පුළුවන් නරතය. භවග්‍රය දක්වාම අවීචයේ පටන් සියල්ලෙන් සියල්ල ඉතුරුවක් නැතිව මනවින් අල්ලේ පවතින රේඛාවක්සේ චේත් නැත්තම් අතිමුලක්සේ මනාව දැක්ක අවබෝධ කළ ප්‍රතිවේධ කළ උතුමා තමයි ලෝකවිදූ ගුණයෙන් යුක්ත වූ ඔබ සරණ ගිය මා සරණ ගිය මේ ධහම ලෝකයට මතු කළ අපේ අසහාය ශාස්ත්‍රූරයාණන් වහන්සේ ඒ ලෝකවිදූ ගුණයෙන් යුක්ත වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප මෙතෙක් රැස් කරගන්නා ලද උදාරතර පුණ්‍ය ලාභය උතුම් වූ බුද්ධ පූජාවක් බවට පත් වේවා. ඒ මහා කරුණික බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝමණදී අවබෝධ කොට වදාළ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නයේට මේ පුණ්‍ය ශක්තිය සදහම් පූජාවක් බවට පත් වේවා. ඒ සදහම් මග යමින් නිකිලස් බවටපත් උන අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේත මේ පිං සංඝගත දක්ෂිනාව බවටපත් වේවා ඒ බුදු සිරිපා පාමුල අපේ ජීවිතය මල පහනක්සේ බුද්ධ පූජාවක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව සිත දරාගෙන මේ රැස් කර ගන්නා ලද උදාරතර පුණ්‍ය ලාභය අද මේ පින්කමේ දායකත්වයේ දරන පින්නතුන්ලාට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් අපි අනුමෝදන් කරන්න සූදානම් වෙමු. ශ්‍රාවක පින්වන්ත බැහැම දෙනාටමත් සිත් පහදවා ගන්න සෑම දෙනාටමත් මේ කුසල් මහත්ඵල මහානිසංස බවටපත් වේවා මෙලව යහපතත් පරලොව සුගතියත් නිර්වාණ අවබෝධය දක්වාමත් මේ කුසල් හේතු වාසනා වේවා කියා අපි හැමදෙනාටම කරුණාවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංස කුසල බලෙන් සමට සම කල්හි සියලු සැනසෙල්ල වේවා සාදු සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රවත්ත වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුරුණෑගල ඓතිහාසික දොළුකන්ද සලියරණ සේනාසනයේ ගරු අනුශාසක ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජනීය වේදනීය නන්දශීල ස්වාමීන් වහන්සේ සේතන දුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංකෘතටයක් ඕකැසට් පටයක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111301782 දුරකථන අංකයට ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්ව ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනම් කතා කරන්න 0111269671 දුරකථන අංකයට. ඔබට තිරුවන් සරණයි. දේශීය සේවයයි ඊත් දේශීය සේවයයි 2016 සහ 2017 වසර වල කඩින් විභාග ඉහළින් සමත් දූපුතුන්ට සුබ පැතුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විතින් 2016 සහ